පින්වත් හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා මේ මොහොතේදී සූදානම් වෙන්නේ උද්‍යව්‍ය ඥානය පිළිබඳව යම් විග්‍රහයක් කරන්න මේ උද්‍යව්‍ය ඥානය පිළිබඳ විග්‍රහ කරනකොට පටිසම්භිදා මග්ගප්පකරණේ උද්‍යව්‍ය ඥානය හරහාම මේ විග්‍රහය විස්තරය කරගන්න ඕන නුවණින් ප්‍රඥාවෙන් ගලපලා අපි දැන් කල්පනා කරලා බලන්න ඕන මේ උදය වය කියන්නේ මොකක්ද කියන කාරණාව තීරුම් ගන්න. මෙතනදී උදේ කියලා කියන්නේ කුමක් හේතු කොටගෙන යමක් උපදිනවාද මෙන්න මේක උදේ විදිහටත් ඒ හේතුව නිරෝධ කිරීමෙන් පුළුවන්කම ලැබෙනවා වය කරන්නත් කියන කාරණාව තීරුම් ගැනීම. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලන්න ඕන. මෙතනදී පෙන්වන්නේ රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය කුමක් ප්‍රත්‍ය කොටගෙන උදේ වෙනවද එහෙම නැත්නම් සමුදේ වෙනවද හට ගන්නවද කියන කාරණාවත් මේ රූපස්කන්ධය වේදනාස්කන්ධය සංඥාස්කන්ධය සංකාරස්කන්ධය විඥානස්කන්ධය අන්නේ හේතු වෙන කාරණාව නැති කළා දැමීමෙන් වය කළා දැමීමෙන් නිරෝධ වෙලා යන ආකාරයත් මේ උදේවේ ඥාණයෙන් විස්තර කරනවා එහෙනම් දැන් අපි කල්පනා කරලා බලන්න ඕන රූපස්කන්ධයේ උදේවීමත් රූපස්කන්ධයේ වය කිරීමත් වේදනාස්කන්ධයේ උදේවීමත් වේදනාස්කන්ධයේ වයවීමත් සංඥාස්කන්ධයේ උදේවීමත් සංඥාස්කන්ධයේ වයවීමත් සංකාරස්කන්ධයේ උදේවීමත් සංකාරස්කන්ධයේ වයවීමත් විඥානස්කන්ධයේ උදේවීමත් විඥානස්කන්ධයේ වයවීමත් කියන කාරණා ටික මෙන්න මේ උද්‍යව්වේ ඥානයේ ඔස්සේ විස්තර කරන විග්‍රහ කරනවා. එහෙනම් අපි දැනගන්න ඕන. මේ රූපයේ උදේවීම ආකාර පහකින් පෙන්නලා තියෙනවා. එතකොට මේ රූපයේ උදේ වෙන්න හේතු වන ආකාර පහ. හේතු ප්‍රත්‍ය වෙන ආකාර පහක් පෙන්නනවා. මෙන්න මෙතන පෙන්වන්නේ. අවිද්‍යා තෘෂ්ණා කම්ම ආහාර නිබ්බන්ති ලක්ෂණ. මෙන්න මේකත් එක්ක මේ අවිද්‍යාව සමුදය වෙනකොට රූප සමුදය වෙන විදිය. තෘෂ්ණාව සමුදය වෙනකොට රූප සමුදය වෙන විදිය. කම්ම සමුදය වෙනකොට රූපය සමුදය වෙන විදිය. ආහාර සමුදය වෙනකොට රූප සමුදය වෙන විදිය. නිබ්බන්ති ලක්ෂණන් සමුදය වෙනකොට මේ නිබ්බන්ති ලක්ෂණය තුලින් රූපේ සමුදය වෙන විදිහත් මේ අවිද්‍යා නිරෝධයෙන් තෘෂ්ණා නිරෝධයෙන් කම්ම නිරෝධයෙන් ආහාර නිරෝධයෙන් විපරිමාණ ලක්ෂණය තුලින් මේ රූප නිරෝධ වෙන ආකාරයත් එහෙම නැත්නම් රූප වය කරන ආකාරයත් මෙතන පැහැදිලිවම පෙන්වනවා. එහෙනම් රූපස්කන්ධයේ උදේවීමත් රූපස්කන්ධයේ වැයවීමත් කියන කාරණා ටික අවිද්‍යා තෘෂ්ණ කම්ම තණ්හා ආහාර නිබ්බන්ති ලක්ෂණ මෙන්න මේ කියන ආකාර පහෙන් විතර කරලා පෙන්වනවා. එහෙනම් රූපයේ උදාවීම පස් ආකාරයකම මේ රූපයේ වැයවීම ආකාර පහකිමුත් දකින්න පුළුවන්කම ලැබෙනවා. වේදනා සංඥා සංකාර විඥාන පාඩත් මේමයි. එතකොට උදේවීම 25 ආකාරයකමුත් වයවීම 25 ආකාරයකමුත් දකින්න පුළුවන්. එහෙනම් උදේ දකින්නේ 25 ආකාරයක් දකි. වය දකින්නේ 25 ආකාරයක් දකි. උදේ වේ දකින්නේ 50 ආකාරයක් දකි කියලා. මේ උද්‍යාවේ ඥානය තුල විතර කරන්නේ විග්‍රහ කරන්නේ මෙන්න මේ කාරණාව. එහෙනම් අපි මෙතනදී නුවණින් ප්‍රඥා විමර්ශනය කළා. තෝරගන්න වෙනවා. කොහොමද මේ රූපය උදේ වෙන්නේ කියන කාරණාව. අපි කල්පනා කරලා බලමු. රූපයේ උදේ වීම අවිද්‍යාව තෘෂ්ණා කම්ම ආහාර නිබ්බන්ති ලක්ෂණ තුලින් හටගෙන දිගින් දිගට උදේ වෙලා යන ආකාරය විග්‍රහ කරගන්න විස්තර කරගන්න බලමු. දැන් මෙතන පෙන්නනවා. අවිද්‍යාව උදේ වෙනකොට රූපය සමුදේ වෙන විදිහ. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලන්න ඕනේ මේ විදිහට. මේ රූපයාගේ ඉපදීම කුමක් ප්‍රත්‍ය කරගෙන තියෙනවාද? එන අපි කල්පනා කරලා බලන්න ඕන. අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන මේ රූපස්කන්ධයේ පහළවීම මෙතනදි විස්තර කරනවා. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලමු. අවිද්‍යා සමුදය රූප සමුදය කියන්නේ මොකක්ද කියලා. මෙන්න මේ අවිද්‍යාව විදියට විග්‍රහ කරන්න විස්තර කරන්නේ මේ ලෝකේ විද්‍යාව ඇස පහළ කර ගැනීම නොදන්නාකම. මේ ලෝකයේ සාරත්වයක් අරගෙන මේ ලෝකේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දකින්න පුළුවන් කමක් නැතුව දැන් මේ මොහොතේදී මොකද්ද කරන්නේ අපි මේ රූප කියන කොට දකින්න ඕනයි වර්ණ රූප විතරක් නෙවෙයි මේ රූපස්කන්ධයට අයිති කොටස් ගොඩක් තියෙනවා මේ රූපස්කන්ධය දකින්න කොට වර්ණ රූප සද්ද රූප ගන්ධ රූප රස රූප ස්පර්ශ රූප ටිකටක් ගලපලා අපි කතා කරගන්න ඕන ඒ විතරක් නෙවෙයි මේක දකින්න කොට ළඟ රූප දුර රූප හීන රූප පණිත රූප වර්තමාන රූප අනාගත රූප අතීත රූප මෙන්න මේ ආකාරයට රූපස්කන්ධය විස්තර කරනවා එනම් මේ රූපස්කන්ධය දිගින් දිගටම උදේ කරගෙන යන්න මේ අවිද්‍යාව ප්‍රත්‍ය වෙන්නේ කොහොමද කියලා අපි තේරුම් ගන්න ඕන එහෙනම් දැන් අපි කල්පනා කරලා බලන්න ඕනේ මේ විදිහට දැන් මේ ලෝකයේ තුල අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය අඳුනගත්තේ නැති පෘථජන සත්වයන්ට කියන අවිද්‍යා ඝන අන්ධකාරය තුල ඉන්නේ මේ අවිද්‍යා ඝන අන්ධකාරය තුල ඉන්න ලෝක සත්‍යෝ දිගින් දිගටම බලන්න මේ ලෝකේ සාරත්වයක් බලාගෙන කැමැතිසේ නැති ලෝකයා කැමැත්තට පවත්ත පවත්තා මේ දූෂිත වූ කය වූ පහත් වූ සංසාර ගමනට ඇදගෙන වැටෙන්නට අවශ්‍ය කරන විදිහට තමයි මේ අවිද්‍යාව තුල කටයුතු කරන්නේ එහෙනම් දැන් අපි කල්පනා කරන්න මේ අවිද්‍යාවෙන් යුක්තව මේ ලෝකේ පිළීම නොදකින සාරත්වයක් දකින පෘථජන සත්වය මොකද්ද කරන්නේ මේ රූපය හොඳට තියාගන්න තියෙනවනම් වටිනවා. අපිට මේ ලස්සන රූප දැක දැක ඉන්න තියෙනවනම් වටිනවා. ඊට පස්සේ ප්‍රියමනාප රූප පස්සේ යන්න තියෙනවනම් වටිනවා. ඊට පස්සේ ප්‍රියමනාප ශබ්ද පස්සේ, ගන්ධ පස්සේ, රස පස්සේ, ස්පර්ශ පස්සේ දුවන්න තියෙනවනම් යන්න තියෙනවනම් වටිනවා සාරයි කියලා හිතාගෙන ඉන්නවා. මේ සාරත්වයක් අරගෙන තියෙන්නේ. වෙන මොකක්වත් පදනම් කරගෙන නෙවෙයි. අවිද්‍යාව පදනම් කරගෙන. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලන්න ඕන. මේ අවිද්‍යාව කියන්නේ මොකද්ද? අවිද්‍යාව කියලා කියන්නේ ඇත්ත ඇති සැටියෙන් නොදන්නකම. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලනවා. අනවරාග සංසාර ගමන තුල මෙපමණ කාලයක් හිතාන ඉඳලා තියෙන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තුල ආස්වාද තියෙනවා. හැබැයි අපි තේරුම් ගන්නවා මේ හරීම වචනේ ආස්වාද නෙවෙයි අස්සාද. මේ අස්සාද කියලා කියන්නේ මේ සංසාර ගමන පුරාවට සාදගෙන සාදගෙන අස්කල යුතු ටිකක් මේ චිත්ත සංතානගතව ආසේ විදිහට තැම්පත් කරගෙන තැම්පත් කරගෙන ඇවිල්ලා තියෙනවා. මේක තැම්පත් කරගෙන තියෙන අවිද්‍යාවෙන් යුක්තව. දැන් අපි කල්පනා කරලා බැලුවොත් එහෙම මේ මොහොත තුලත් මේ පෘථජන ලෝක සත්‍යය මේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ තුල මනින්න පටන් ගන්නවා මේ අවිද්‍යාවෙන් යුක්තව. කොහොමද මනින්නේ? මේ රූප තුල ආස්වාද තියෙනවා. මේ රූප බොහොම ප්‍රියයි මනාපයි. සාරයි වටිනවා. ඉතින් මේ ප්‍රිය මනාප ස්වභාවයක්, ප්‍රිය මధుර ස්වභාවයක් මේ පෙන්නලා දෙන මර උගුල මායාව මොකද්ද කියලා කොතනද උපදින්නේ කියලා තේරුම් ගන්න බැරුව. දැන් මොකද්ද කරන්නේ? මෙන්න මේ විදිහට හිතනවා. අනේ මේ රූප කය දිහා බලලා හිතනවා. මෙන්න මේ රූප කය මේ විදිහට පවත්ව ගත්තා නම් හොඳයි. මේ විදිහට තියාගත්තා නම් හොඳයි. ඒ විතරක් නෙවෙයි. ආවල් ආවල් රූප මන් දැක්කා නම් හොඳයි. ආවල් ශබ්ද රූප ආවල් ගන්ධ රූප ආවල් රස රූප ස්පර්ශ රූප බොහොම ප්‍රියයි මනාපයි සාරයි. ඉතින් මෙන්න මේ වගේ අපිට පුළුවන්කමක් ලැබෙනවා යම් කිසි ආස්වාදයක් ලබාගෙන දිගින් දිගට දිගින් දිගට පිනවීමක් ලබාගෙන මේ ලෝකයේ තුල බොහොම සතුටින් සැපෙන් ජීවත් වෙන්න කියලා මේ ලෝකයේ බදා ගන්නව අල්ල ගන්නවා. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලනවා. මෙන්න මේ විදිහට මේ අපි මේ ආකාරයට මොකද්ද කරන්නේ? රූපයෙන්. එහෙනම් මේ වර්ණ රූප, සද්ද රූප, ගන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප ප්‍රියයි මනාපයි කියලා රැවටිලා. මේ සංසාර ගමන පුරාවටම කළේ. අර රාග ගින්න ද්වේෂ ගින්න, මෝහ ගින්න දිගින් දිගට අවිද්‍යාවෙන් යුක්තව තර කරගත්ත එක විතරයි. වැඩි කරගත්ත එක විතරයි. දැන් අපි කල්පනා කරලා බලනවනේ මෙතන මේ විදිහට. මේ රාග ගින්න, දේශ ගින්න, මෝහ ගින්න දිගින් දිගට තර කරගන්න, දිගින් දිගට වැඩි කරගන්න හේතුව අවිද්‍යාවමයි. මෙන්න මේ මොහොතේ මොකද්ද වෙන්නේ? රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් ඇහැ ගැටෙනකොටම අපි මේ අනන්ත ಜಾති සංසාරේ හුරු කරපු පුරුද්දට අනුව අපි ලබලා තියෙනා නම් මනුස්සරුවා මනුස රුවට සාපේක්ෂව අනන්ත ಜಾති සංසාරේ හුරු කරපු මනුස ගති ඇදිලා එන්න පටන් ගන්නවා. දැන් අපි කල්පනා කරලා බලනවා. රූපය, සද්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් ඇහැ ගැටෙනකොටම කෙනාගෙන් කෙනාට විවිධ වූ විදිහට ප්‍රියමනාපකම් අප්‍රියමනාපකම් පහළ වෙන්න හේතුව. මේ මොහොතේදී මං හිතේ අලුතෙන් හදාගන්න එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. හොඳට කල්පනා කරලා බලන්න ඕන. මේ මම කියලා අරගෙන තියෙන්නේ. අවිද්‍යාවෙන් යුක්තව අනන්ත ජාති සංසාර ගමන තුල මේ රාගගින්න දේශගින්න මෝහගින්න දැන් නැවතවතාව මොකක්ද වෙන්නේ මෙන්න මෙතනදී රූප සද්ද ගන්ධ රස ස්පර්ශ එහෙම නැත්නම් වර්ණ රූප සද්ද රූප ගන්ධ රූප රස රූප ස්පර්ශ රූප මනෝ රූප මේ එකක් ගැටෙනකොටම අන්න අර අතීත හුරුව පුරුද්ද මතුවලා එන්න පටන් ගන්නවා මෙන්න මේ මතුවෙන එක අඳුනගන්නේ නැතුව අපි මොකද්ද කරන්නේ මෙන්න මේකට පටිච්ච වෙලා මේක පස්සේ රෝධ ගහලා නැවත වතාව මොකද්ද කරන්නේ? මෙන්න මේ රූපය සමුදේ කරගන්නවා. මොකද සමුදේ කරගන්නවා කියලා කියන්නේ. දැන් අපි කල්පනා කරලා බලනවා මේ විදිහට. දැන් හිතනවා මෙන්න මේ රූප වාස වර්ණ රූප සද්ද රූප ගන්ධ රූප රස රූප ස්පර්ශ රූප දිගින් දිගට පවත්වගෙන මේවා මේ මේ ආකාරයෙන් පවත්වගෙන මේ මේ විදිහට යන්න තියෙනවා නම් වටිනවා සාරයි කියලා හිතපු බොහෝ පිරිසක් මොකද්ද කරන්නේ පුඤ්ඤාවි සංකාර අපුඤ්ඤාපි සංකාර ආනිජ්ජාපි සංකාර සකස් කරගෙන මෙන්න මේ විදිහට සන්ටික සාර බවට පත් කරගෙන මේ සංසාර ගමන සමුදය කරගන්නවා. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලන මේ විදිහට. දැන් හිතන්න කල්පනා කළා. දැන් යම් කෙනෙකුට හිතෙනවා මට මෙන්න මේ වර්ණ රූපය, සද්ද රූපය, ගන්ධ රූපය, රස රූපය, ස්පර්ශ රූපය දිගින් දිගට පවත්ව ගන්න තියෙනවා නම් වටිනවා කියලා. සාරයි කියලා. ඉතින් අන්න ඒක නැවත නැවතත් ලබා ගන්න අවශ්‍ය කරන පුඤ්ඤාභි සංකාර හෝ සකස් කරගෙන දිගින් දිගට අනේ මට මෙන්න මේක ලැබෙනවා නම් මෙන්න මේක කරනවා කියලා හිතාගෙන දිගින් දිගට මොකද්ද කරන්නේ දැන් අපි හිතමුකෝ යම් කෙනෙකුට මෙන්න මේ අහවල් රූප දකින්න ආවල් සද්ධාහන් අහවල් ගන්ධ අහවල් රස අහවල් ස්පර්ශයන් ලබන්න කැමැත්තක් උපදිනවා අනේ මේවා මට ලබා ගන්න ඇත්තා මේවා ලබා ගන්න පුළුවන් ආකාර හොය හොයා මෙන්න මොකද්ද කරන්නේ? නැවත වතාවක් අර පුතජන ලෝක සත්වෝ මුලාවට පත්වේ මුලාවට පත්වෙවි. දානමාන පින්කම් ආදිය කරන්නේ වෙන මොකටවත් නෙවෙයි. මේ ආයු වර්ණ සැප බල ප්‍රඥා විදිහට වර්ණ රූප සද්ද රූප ගන්ධ රූප රස රූප ස්පර්ශ රූප දිගින් දිගට ලබන්න අවශ්‍ය කරන ආකාරයට මේ සංසාර ගමන සමුදය කරනවා. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලනවා. මෙන්න මේ විදිහට මොකද්ද කරන්නේ? නැවත වතාවක් ඇහැකන නාසේ දිව ශරීරය මන කියන ආකාරවලින් දිගින් දිගට මේ රූපකය පවත්ව ගන්න අවශ්‍ය කරන ආකාරයට පුඤ්ඤාපි සංකාරයන් සකස් කරනවා. ඒ විතරක් නෙවෙයි. ඇතැම් පිරිසක් හිතනවා මේ විදිහට. අනේ මට නිදහසේ, නිරවුල් විදිහට යම් තැනකට ගිහිල්ලා නිදහසේ ඉන්න ඇත්තන් කියලා. මොකද්ද කරන්නේ? මෙන්න මෙතන මනසේ වින්දනයකට රැවටිලා මනෝ රූප ගොඩනගනවා. ඉතින් මේ මනෝ රූප ගොඩනගනකොට මෙතනත් කරන්නේ. ඒකෝ ආනිජාපි සංකාරය සකස් කළා. නිදහස් නිර්වුල් මනසක් කියලා. මේ මනෝ රූපයක් ගොඩනගාගෙන නැවත වතාවක් එක රූපී ලෝකයක අරූපී ලෝකයක උපාදනය ලබන්න අවශ්‍ය කරන ආනිජ්ජාපි සංකාර සකස් කරනවා. සමහරට මෙන්න මේ හිතනවා. අනේ මේ මගේ දිව පිනවන්න කය පිනවන්න ඇත්නම් කියලා. සමහර විට මේ කය පිනව ගන්න පුළුවන් සාරත්වයක් ලබන්න පුළුවන් කියලා හිතාගෙන මුලාවටපත් වෙලා අවිද්‍යාව ගැන අන්ධකාරයේ ඉඳලා අර කාම ගිනි දැල්ලට අහු වෙලා හිතනවා අනේ මට මේ කය පිනව ගන්න කොයිතරම්නම් මේ ස්පර්ශ රූප පස්සේ ස්පර්ශ රූප ලබන්න තියෙනවනම් වටිනවද කියලා වැරදි කාම සේවන වල යෙදීමෙන් නැවත වතාවක් මොකද්ද කරන්නේ අපුඤ්ඤාපි සංකාර සකස් කරනවා දිව පිනවන්න කොයිතරම් තියෙනවනම් හොඳයිද මේ කය රත් කරගන්න කොයිතරම් තියෙනවනම් හොඳයිද කියලා මත්පැම් මද්‍රව්‍ය පානය කරමින් රස රූප පස්සේ ගිහිල්ලා. අපුඤ්ඤාවි සංකාර සකස් කරනවා. මේ විදිහට මේ විදිහට නැවත නැවතත් කොයි විදිහෙන් හරි මේ රූප වර්ණ රූප සද්ද රූප ගන්ධ රූප රස රූප ලබා ගැනීමේ සාරත්වයක් දැකලා මෙන්න මේ අවිද්‍යාවෙන් යුක්තව පුඤ්ඤාපි සංකාර අපුඤ්ඤාපි සංකාර සකස් කර කර ආනිඤ්ඤාපි සංකාර සකස් කර කර සංසාර ගමන සකස් කරනවා නැවත නැවතත් මොකද්ද වෙන්නේ මේ අවිද්‍යාව සමුදය වෙනකා රූප සමුදය වෙනවා එහෙනම් දැන් කල්පනා කරනවා ඈ ගණ නාසයේ දිව ශරීරය මන කියන ටික සමුදය වෙනකොට එහෙමනම් වර්ණ රූප සද්ද රූප ගන්ධ රූප රස රූප ස්පර්ශ රූපයන් සමුදය කරන්න අවශ්‍ය කරන මෙන්න මේවා පස්සේ යන්න කියලා හිතාගෙන නැවත නැවතත් මොකද්ද කරන්නේ අන්න පංචස්කන්ධය රූපස්කන්ධය ලබන්න පුළුවන් ආකාරයක පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනජ්ජාභි සංකාර ටික මේ අවිද්‍යාව ඇහැ පරිහරණය කර කර සමුදේ කරනවා. ඉතින් මෙන්න මේක සමුදේ කරන්න කරන්න එක්කෝ රූපී ලෝකයක අරූපී ලෝකයක හෝ කාම ලෝකයේ හෝ හතර අපායේ නැවත රූපස්කන්ධයක් උදා කරන්න සමුදේ කරන්න අවශ්‍ය කරන කටයුතු මේ අවිද්‍යාවෙන් යුක්තව ඉෂ්ට සිද්ධ කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අවිද්‍යා සමුදය රූප සමුදය බවට පත් වෙන්නේ. ඉතින් මේක ගැඹුරු පුළුල් කාරණයක්. මේක නුවණින් යුත්ව ප්‍රඥාවෙන් යුත්ව විමර්ශනය කරලා බලන්න වටින කාරණාවක්. ඊට පස්සේ අපි බලන්න ඕන. කොයි විදිහටද මේ තෘෂ්ණා සමුදය තෘෂ්ණාවත් එක්ක රූපය සමුදය වෙන්නේ කියලා. දැන් අපි කල්පනා කරලා බලනවා. ඉතින් මෙන්න මේ විදිහට අවිද්‍යාවෙන් යුත්ව මොකද්ද කරන්නේ? අර පුඤ්ඤාභි සංකාරයට, අපුඤ්ඤාභි සංකාරයට, ආනිජ්ජාභි සංකාරයට අවිද්‍යාවෙන් යුත්ව බැඳිලා මේ රූපය උදා කරන්න අවශ්‍ය කරන කටයුතු සකස් කරනවා. ඉතින් මේ අවිද්‍යාවෙන් යුක්තව මෙතනට එනකොටම අපි බලන්න ඕන. මෙන්න මෙතනට තෘෂ්ණාව එක්හවු කරගන්නවා. එනම් මෙන්න මෙතනට හාවිලා වර්ණ රූප, සද්ද රූප, ගන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප වල තමයි මේ පිනව ගැනීම තියෙන්නේ කියලා. රැවටිලා අර රාග ගතියට පෑහිලා මුහු වෙලා මෙන්න මේකත් එක්ක තැන්වි හා වෙලා තෘෂ්ණාව සමුදේ කරගන්නවා. එනම් මේ තෘෂ්ණාවත් එක්ක මොකද්ද වෙන්නේ? කම්ම සමුදය වෙනවා. පුඤ්ඤාවි සංකාර, අපුඤ්ඤාවි සංකාර, ආනිජ්ජාවි සංකාර සමුදය වෙනවා. එතකොට අපි කල්පනා කරලා බලන්න ඕන. මෙන්න මෙතනදී මොකද්ද කරන්නේ? මේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මේ කියන ආකාර හතරෙන් ආහාර දෙන්න පටන් ගන්නවා ඇතුළට. මේ ආහාර නිසා මොකද්ද වෙන්නේ? මේ ආහාර නිසා රූපය සමුදය වෙනවා. ඉතින් අපි කල්පනා කරලා බැලුවා මේ කය මේ විදිහට පවත්ව ගන්න ඕන. ඉදිරියට මේක අය මේ මේ විදිහට පවත්ව ගන්න ඕනේ කියලා. කබලින්කාර ආහාර විතරක් නෙවෙයි. අපි කල්පනා කරන්න ඕන. මේ කබලින්කාර ආහාරය කිව්වට පස්සේ කන බොන ආහාරය විතරක් නෙවෙයි. අපි කල්පනා කරනවා. මෙතනදී මේ ආහාර සමුදය රූප සමුදය කියන තැන මේ ආහාරය කියලා විස්තර කරන්න විග්‍රහ කරන්නේ මෙතනදී. මේ කය බලි කරන්න යම් ආහාරයක් ගන්නවා මේක කබලින්කාර ආහාරය විදිහට පෙන්නනවා. දැන් මෙතන අපි තේරුම් ගන්න ඕන. කය කිව්වට පස්සේ මේ රූපකයේ තියෙන සියල්ල. එහෙනම් චක්කුකය, සෝතකය, ගානකය, දිව්‍යාකය, කායකය. එහෙනම් මනෝකය. මේ ආකාර වලින් කොයි විදිහට හරි ඈගන නාසයේ දිව ශරීරයේ කය මන මේක පාවිච්චි කරලා මේ රාග ගින්න අවුලෝ ගන්න යම් ආහාරයක් දෙනවා නම් මෙන්න මේක දෙන්න දෙන්න රූපේ සමුදේ වෙන්න මේ සංසාර ගමනක් යන්න නැවත නැවතත් ජාතියක් පහළ කරගෙන රූපයක් සමුදේ කරගන්න අවශ්‍ය කරන ආහාර ලබා දෙනවා. ඉතින් මෙන්න මේකත් එක මොකද්ද වෙන්නේ? දැන් අපි කල්පනා කරලා බලනවා. ඉතින් මේ ආහාර දෙන්න දෙන්න. දිගින් දිගට දිගින් දිගට රූපයේ වැඩිමම් මිසක නිබ්බන්ති ලක්ෂණය කියන්නේ මේ රූපය උදා වෙනවා. දැන් අපි කල්පනා කරලා බැලුවොත් එහෙම රූපය දිගින් දිගට දිගින් දිගට පවත්ව ගන්න පුළුවන් වෙන විදිහට ආහාර දෙනවා. දැන් අපි කල්පනා කරලා බැලුවොත් මේ මේ පුංචි කාලේ ඉඳලා ලොකු වෙනකොට යම් යම් ආකාර වලින් අපේ මේ කය වර්ධනයට වෙනවා කය වර්ධනය වෙලා වැඩිලා යන අපිට දකින්න පුළුවන් කමක් ලැබෙනවා. අන්න ඒ වගේම මේ කය විතරක් නෙවෙයි. මේ වර්ණ රූප, සද්ද රූප, ගන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප, මනෝ රූප හරහා දීපු මේ ආහාරات එක්කම මේ කය වර්ධනය වෙනවා වගේම අර රාග ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න බුරබුරා වර්ධනය වෙනවා. ඉතින් මෙන්න මේකත් එක්ක කොයි ආකාරයකින් හෝ මේ වර්ධනය වීමක් නිබ්බන්ති ලක්ෂණයක් අපිට දකින්න පුළුවන්. එහෙනම් අපි කල්පනා කරලා බැලුවොත් මේ රූපේ මේ නිබ්බාන්ති ලක්ෂණය සමුදේ වෙන්න සමුදේ වෙන්න මේ රූප සමුදේ වෙනවා එහෙනම් දැන් අපි මොකද්ද කරන්නේ මොහොතෙන් මොහොත දවසෙන් දවස දිනෙන් දින මේ රූප සමුදේ කරන්න මේ වර්ධනය කරන්න අවශ්‍ය කරන දේවල් පාවිච්චි කරගෙන යනවා එහෙනම් අපි මෙන්න මේ විදිහට මේක නුවණින් ප්‍රඥාවෙන් යුක්තව විමර්ශනය කරලා බලනවා මේ විදිහටයි අවිද්‍යා සමුදය රූප සමුදය, තෘෂ්ණා සමුදය රූප සමුදය, කම්ම සමුදය රූප සමුදය, ආර සමුදය රූප සමුදය, නිබ්බාති ලක්ෂණන් සමුදය රූප සමුදය බවට පත් වෙන්නේ. එහෙනම් අපි මෙතන කල්පනා කරලා බැලුවොත් එහෙම කොයි ආකාරයකටද මේ අවිද්‍යා නිරෝධයෙන් රූප නිරෝධ කරන්නේ? එහෙනම් දැන් අපි කල්පනා කරලා බලන්න ඕන. මේ තෘෂ්ණාව නිරෝධ කළා. අපි කොයි ආකාරයකටද රූප නිරෝධයක් කරන්නේ? එහෙනම් මේ කම්ම නිරෝධයෙන් රූප නිරෝධෝ ආහාර නිරෝධයෙන් රූප නිරෝධෝ මේ විපරිමාණ ලක්ෂණයෙන් දැකලා අපි කොහොමද මේ රූප නිරෝධ කරන්නේ කියන ආකාරය අපි දැක්කනම් මෙන්න මෙතනදී අපිට පුළුවන්කම ලැබෙනවා මේ උදේවැය ඥානයේ පුළුල් විදිහට දැකලා ප්‍රඥාවෙන් යුක්තව නුවණින් යුක්තව විමර්ශනය කරලා දකින්න එහෙනම් දැන් අපි කල්පනා කරලා බලන්න ඕන කොයි විදිහට අවිද්‍යාව නිරෝධ වෙනවා රූපස්කන්ධේ නිරෝධ වෙලා යන්නේ දැන් අපි කල්පනා කළොත් මේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මේ ලෝකේ සාරත්වයක් නැති විදිහට අසාර වශයෙන් මේ ලෝකේ දකින්නකොට වර්ණ රූප සද්ද රූප ගන්ධ රූප රස රූප ස්පර්ශ රූප තුල ආස්වාදී කියලා එකක් නැති බවත් මේ ආස්වාදී කියලා මන් රැවටෙන්නේ රාග ගින්නට බවත් දැකලා නුවණින් යුක්තව මේ ආස්වාද කියලා ගිනි ගොඩක නේද වහන්නේ එහෙනම් මේ ගින්නෙන් මට බලාපොරොත්තු වෙන්න බෑ නේද සහනයා සිසිලසා මේක මුලාවක් මිරිඟුවක් මායාවක් නේද? ඒ නිසා මේ මිරිඟුවේ මායාවෙන් අපි හොයන දේ කවදාකවත් අපිට ලැබෙන්නේ නෑ නේද? මේ කොයිතරම් මුලාවකට පත් වෙලාද මේ විදිහට සංසාර ගමනක් දුවන්නේ කියලා තේරුම් අරගෙන මෙන්න මේකෙන් මේ කැමැතිසේ නැති ලෝකයක් නේද මේ ගිනි ගන්න තැනක් නේද මම බොරුවට මනෝ විකාරයෙන් කැමැත්තක් අදාන මේ කැමැත්තට පවත්වන්න හදන්නේ මේම පවත්වන්න ගිහිල්ලා මං කරගෙන තියෙන්නේ මේ දිගින් දිගට දිගින් දිගට පුඤ්ඤාපි සංකාර අපුඤ්ඤාපි සංකාර ආනිජ්ජාපි සංකාර පවත්ත පවත්තා මේ නැවත නැවතත් තන්වී හාවි තෘෂ්ණාවක් ඇති කරගෙන පටිච්ච වෙවි කර්ම සකස් කර කර නැවත නැවතත් මේ රූපය සමුදය කරන්න අවශ්‍ය කරන ආහාර දිදි මේ රූපය දිගින් දිගට දිගින් දිගට වර්ධනය කරපෙකි විතරයි එනම් අපි කල්පනා කරලා බලනවා මෙන්න මෙතනදී අපි දකිනවා නුවණින් ප්‍රඥාවෙන් යුක්තව විද්‍යාව ඇහැ පහළ කරගෙන මේ ලෝකයේ තුලින් කවම කවදාකවත් අපි බලාපොරොත්තු වෙන මෙන්න මේ ආස්වාද භුක්තිය නම් ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපි කරන්නට ඕනේ මේ රාග ගින්න බුරබුරා නගිනකොට, දේශ ගින්න බුරබුරා නගිනකොට, මෝහ ගින්න බුරබුරා නගිනකොට දැන් අපි මොකද්ද කරන්නේ? මෙන්න මෙතනදී අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් මේ ලෝකේ අසාරත්වය මෙනෙහි කරනවා. අපි බලනවා කොයි තරම් මේ වර්ණ රූප, සද්ද රූප, ගන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප පාවිච්චි කර කර මෙන්න මෙව්වා. අපි ලං කරගෙන මේ වගේ ආස්වාදයක් ලබා ගන්න හැදුවට මේ තුල කිසිම ආස්වාදයක් ලබන්න බෑ. මේ ආස්වාදය කියලා මං රැවටිලා තියෙන්නේ මහ ගින්නකට නේද? ඉතින් ඒක නිසා මෙයා විද්‍යාව පහල කරගෙන බලනවා. දැන් මෙතනදී රූප සද්ද ගන්ධ රස ස්පර්ශ දකින්නකොට රූපයක් සද්දයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් ඇහැ ගැටෙනකොටම මෙයා දකිනවා මේ අනන්ත ජාති සංසාර ගමන පුරාවට මං එකතු කරපු පාහගත දේවල් මේ චිත්ත సంతානගතව ඇත්තටම අනුසේ විදියට යටපත් වෙලා තැම්පත් වෙලා තියෙනවා නැවත නැවත මේක උඩට මතු කරලා දෙනවා මෙන්න මේ අනු විදියට රාගානු දේසානු මෝහානු විදියට මේක උඩට ගිනි කුපුර ගහනකොට මේක ගින්නක් බව හඳුනගෙන මේකේ අසාරත්වය දැකලා මේකේ ආදීනවය දැකලා මෙන්න මේකට පටිච්ච වෙලා තෘෂ්ණා වෙලා ගීලා වැඩක් නැහැ. මේක පස්සේ තෘෂ්ණා වෙලා යන්න යන්න මොකද්ද වෙන්නේ? කම්ම සකස් වෙනවා. පුඤ්ඤාපි සංකාර හෝ අපුඤ්ඤාපි සංකාර හෝ ආනිජ්ජාපි සංකාරෝ සකස් වෙනවා. මේකත් එක්ක නැවත නැවත රුවක් ලබන්න අවශ්‍ය කරන දේ රූපය සමුදය කරන්න අවශ්‍ය කරන කර්මය සමුදය වෙනවා. ඉතින් මෙන්න මේකත් එක්ක ඈකන නාසයේ දිව ශරීරයේ මන තුලින් ආහාර ලබා දෙනවා මේ මේ රූපය උදා කරන්න අවශ්‍ය කරන ආහාර ටිකක් ඇතුළට ලබලා දෙනව නේද? එහෙනම් මෙන්න මේකත් එක්ක රූපය වර්ධනය වෙවි වර්ධනය වෙවි දිගින් දිගට උදේ වෙවි යනව නේද? එහෙනම් අපිට පුළුවන් මේ විපරිමාණ ලක්ෂණය දැකලා මේ කය කොයි විදිහට පවත්වන්න හැදුවත් අපිට මේ දිරලා කුඩු වෙලා බිඳිලා යන කයක් නේද මේ තියෙන්නේ. මේක දිරලා කුඩුලා බිඳිලා යනවා වගේම <clears throat> නැවත නැවත මේක දිගින් දිගට අපි බිඳිලා කුඩු වෙලා මැරිලා ගියත් මේක දිගින් දිගට නැවත නැවතත් පවත්ව ගන්න අවශ්‍ය කරන විදිහට මේ රූපය සමුදය කරගෙන දිගින් දිගට පවත්ව ගන්න පුළුවන් විදිහට ආහාර දීලා දිගින් දිගට જાතියක් ලැබලා රූපයක් ලබන්න අවශ්‍ය කරන දේවල් කරගෙන ගියාට වැඩක් නැහැ. එහෙනම් මේක කරන්න කරන්න මහා දුක්ගින්දරකට ගින්නකට නේද අහුවෙන්නේ. එහෙනම් මේ ආස්වාදේ ආස්වාදේ කියලා රැවටුනේ මුලාවකටද කියලා දකිනකොට මොකද්ද වෙන්නේ? මේ අවිද්‍යාව නිරෝධ වෙලා යනවා. අවිද්‍යාව නිරෝධයෙන් රූපය නිරෝධ වෙනවා. තෘෂ්ණාව නිරෝධ වෙලා යනවා. කම්ම ආහාර නිරෝධ වෙලා යනවා. එතකොට මේ විපරිමාණ ලක්ෂණය දැකලා මේ කොයිතරම් අපි මේක පවත්වන්න හැදුවා. මේක පවත්වගෙන ගිහිල්ලා මේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ වලින් අපි වර්ණ රූප සද්ද රූප ගන්ධ රූප රස රූප ස්පර්ශ රූප මේ මේ විදියට තිබුණා නම් හොඳයි කියලා පවත්වන්න හැදුවත් මේ රූපකයත් පවත්වගෙන මෙන්න මේවා දිගින් දිගට පවත්ව ගන්න පුළුවන් කියලා හිතුවාට මේක වැය වෙලා යනව නේද? මේක නැති වෙලා යනව නේද? හැබැයි නැති වුණා. නැවත නැවත පවත්ව ගන්න නැවත නැවත જાතියක් ලබලා රූපකය ලබන්න පුළුවන් දේවල් නේද මම මේ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් කම්මෙන් ආහාරයෙන් ජනිත කර කර ගියේ. එහෙනම් මේක තමයි පොතු ජනිත කිරීම. අඥානික දකින්නේ නැතුව පොතු අඥානික. අභ්‍යන්තර අනිත් යථාර්ථය දකින්නේ නැතුව කොයිතරම්නම් මුලාවකටදපත් උනේ කියලා. මේ අවිද්‍යා නිරෝධෝ රූප නිරෝධෝ තෘෂ්ණා නිරෝධෝ රූප නිරෝධෝ කම්ම නිරෝධෝ රූප නිරෝධෝ ආහාර නිරෝධෝ රූප නිරෝධෝ දිබ්බද්දි ලංකනම් මෙතනදී විපරිමාණ ලක්ෂණය දැකලා රූපය නිරෝධ කරන ආකාරය මෙන්න මේ ආකාරයට උදේවේ ඥානයේ ඔස්සේ විග්‍රහ කරනවා. මේ වේදනා සංඥා සංකාර විඥාන ටිකට ඔය විදිහටම විග්‍රහ කරනවා විස්තර කරනවා. ඉතින් ඉදිරියට වේදනා සංඥා සංකාර විඥාන ටිකේ මෙන්න මේ අවිද්‍යා තෘෂ්ණා කම්ම ආහාර නිබ්බන්ති ලක්ෂණයෙන් යුක්තව උදේ වෙන ආකාරය වය වෙන ආකාරي විග්‍රහ කරගන්න බලාපොරොත්තු වෙනවා විස්තර කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒකත් මෙවැනි ආකාරයෙන් දකින්න ඕන. එහෙනම් අපි කල්පනා කරලා බලනවා. මේ උදේ වීම දැක්කනා. මේ උදේ වෙන්නේ කොතනද කියලා අවබෝධ කරගත්තනා. මේ උදේ වෙන දිග තැනට පටිච්ච වෙලා දිගින් දිගට රෝදක ගහ. මෙන්න මේක නැවත නැවත උදා කරන්න අවශ්‍ය කරන ශක්තිය ජනිත කරගෙන යන්නේ නැතුව. අපි මොකද්ද කරන්න ඕන? මේ උදේ වෙන තැන අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කළා. මෙන්න මේක වය කරගෙන දිගින් දිගටම රූප සමුදය වේදනා සමුදය සංඥා සමුදය සංකාර සමුදය විඥාන සමුදය වෙන්න ඉඩ නොදී රූප නිරෝධ කරන්න වේදනා නිරෝධ කරන්න සංඥා නිරෝධ කරන්න සංකාර